කනිෂ්කා මහත්මිය අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මාකට ගැටලු දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස පළවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්ස මම සෙනසුරාදා දින හරි ඉරිදා හරි ස්වාමීන් වහන්ස සතියේ මාසේ ඒ වීකෙන්ඩ්ස් වල ස්වාමීන් වහන්ස භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් පොය දවසට ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම සිල් ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව තමයි මේ වීකෙන්ඩ් වල ස්වාමීන් වහන්සේ නිකන් දවස්වල මම සිල් ගන්නකොට ස්වාමීන් වහන්සේ දැන් 8 ඉඳන් 4 වෙනකම් ඒ සීලය හොඳට ආරක්ෂා කරනවා. හැබැයි සායනාස ඊට පස්සේ අර තිබ්බ අර හිතේ තියෙන අර දැන් ආහාර ගන්න බැරි වුණා ඕන ඕන විදිහට එතකොට සයනහස මට හිතෙනවා දැන් හවස් කාලේ සයනහස අර අර තියෙන මේ ඇරියස් කව කරනවා වගේ සයනහස එතකොට හොඳට කන්න හිතෙනවා පොයේ දවස්වල නම් සයනහස පැය 24ම සිල් රකින්නවා නමුත් සයනහස අර නිකන් වීකෙන්ඩ්ස් වල ගන්නකොට ඒ මට තේරලා තියෙනවා අර තියෙන ආශාවන් මතුවෙනවා කියලා එතකොට සායිනාංශ දැන් මම කෑම පිළිබඳව ආසාව ඇති වුණා. ඊයේක සිදුන සානස ඊට පස්සේ මේ මම අර වහන්සේගේ කලින් දවසක තිබ්බ සාකච්ඡාවක කතා වුණා වගේ මම ඊට පස්සේ හිතුවා සායිනාංශ දැන් මේ රාගසිතක් මතුනේ. එහෙනම් ඒ රාගසිත නැති වෙනවා කියලා සායිනාංශ ඒක දකින්න ඒක රස මාත්‍රයක් විතරයි කියලා දකින්න උත්සාහ කරා සායිනාංශ. ඒ වගේ වෙලාවක සාමින්හන්ස දැන් පසුත් තැවීමකින් පසුතැවීමක් එක්ක මම අද ස්වාමීන් වහන්සේ ඊට වඩා හොඳට ඒ රසය ගැන විදර්ශනා නුවණින්ම ආහාර ගත්තා. ඒ ඒ ස්වාමීන් වහන්සේ අර ඇරියස් කව කරනා වගේ සයනහසේ නැති ආශාවන් ඒ මතු වෙන්නේ මේ හතරෙන් පස්සේ වගේ දැන් මට අර නිදහස ලැබුණා වගේ ඒතර සයනහස පස්සේ හිතනකොට මට ඒක පොඩ්ඩක් පසුතැවෙනවා. දැන් ඔතන සිද්ධ වෙන්නේ අපි ඇත්තටම දැන් අපි ප්‍රඥාවෙන් තේරුම් අරන් තියනවා අපි සිල් රකින්න ඕන ආහාර පිළිබඳ රස තෘෂ්ණාව අඩු කරන්න ඕන කියලා මෙහෙම කාට දැන් අපි උත්සාහවත් වෙනවා. ඒක හොඳයි. හැබැයි එහෙම උත්සාහවත් වුණාට අපේ මනසේ ප්‍රകൃතිය තමයි අර ආහාරයට තියෙන කැමැත්ත එක එක එක්කෙනාට ආහාරයට කැමැත්ත වෙන්න පුළුවන් ආග්‍රහණයට කැමැත්ත වෙන්න පුළුවන් ස්පර්ශයට කැමැත්ත වෙන්න පුළුවන් සමහර කෙනෙක් මේ ෂඩේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්න දේවල් වලට දැඩි වෙලිලා තියෙන්න පුළුවන් එහෙම එක එක්කෙනාගේ එක එක පැති උස් පහත් වෙලා තියෙනවා. එතකොට ආහාරය පිළිබඳව අපිට මේ විදිහට දැඩි ඕනකමක් කැමැත්තක් තියෙනවා නම් දැන් අර සීලය අවශ්‍යයි සංවරය අවශ්‍යයි කියලා ප්‍රඥාවෙන් යෝජනා කරන නිසා අපි දැන් ඒ සීල ප්‍රතිපදාවට නැඹුරු වෙනවා. නැඹුරු වුණාට අපේ ඇතුලේ තියෙන ප්‍රകൃතිය විටින් විට ඉස්මතු වෙන්නට ගන්නවා සති සම්පජඤ්ඤයෙන් තොර හැම අවස්ථාවක. එහෙම වුණාම තමයි අර ඒ දෙක අතර දෝලනයක් ඇති වෙන්නේ. දැන් ඔය නිසා තමයි භාවනා කරගෙන යනකොට අරතිය කියන එක නිර්මාණය වෙනවා. අරතිය කියලා කියන්නේ මේ ගැඹුරු කුසල් වල සිත ඇලෙන්නේ නැතු යනවා. ඇයි ඇලෙන්නේ නැත්තේ? දැන් අර අපේ පංචේන්ද්‍රයන්ගෙන් අපි විඳින්න කැමති හැම දෙයක්ම දැන් අපිට අහිමි කරලා අහිමි කරලා එතකොට ඇතුලෙන් නිකන් ලොකු පිපාසයක් වගේ එකක් එන්න ඒක විභව තණ්හාවත් එක්ක තමයි ඒක බද්ධ වෙලා එන්නේ. කියන්නේ මට දැන් මේක අහිමි වෙනවා නැති වෙනවා කියන ප්‍රශ්නේ. එතකොට ඒ ඒ தත්වයක් එක්කලා අවස්ථාව ලැබිච්ච ගමන්ම අර ගිලිහිච්ච ටික මම භුක්ති විඳින්න ඕන කියන යෝජනාව මනස විසින් කියනවා ඒ කවුරුන් විසින්ද අර රස තෘෂ්ණාවට තියෙන දැඳීම ඒ තෘෂ්ණා මූලික අදහස විසින් එතකොට දැන් ප්‍රඥාවෙන් Taman තීරණය කරනවා මෙතනට අපි යන්න ඕන කියලා. දැන් උතන තියෙන සීලය සහ ගුණය පිළිබඳ දෝලණය වෙ තියෙන්නේ. ඒතකොට සීලය කියලා කියන්නේ මම මේක නොකර සිටිනවා. එතකොට නොකර සිටිය යුතු දේ නොකර සිටිනවා. කළ යුතු දේ බලහත්කාරයෙන් හරි කරනවා. හැබැයි අපේ මනස තාම එතනට එන්න සූදානම් නැහැ. දැන් අපි ආහාරය ගැන සම්බන්ධව විතරනේ පන්සල් ගැන කල්පනා කරලා බැලුවත් ගොඩක් දෙනෙකුගේ මනස එතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින. සත්තුන්ගේ ජීවිත රකින්නත් උත්සාහවත් වෙනවා. මේ දෙකම කරනවා. නොකල යුතු දේ නොකර සිටිනවා. කල යුතු දේත් කරනවා. හැබැයි ඒ අතරේ විටින් විට අපිට සත්තුන්ගෙන් කරදර එනකොට තලල වීසි කරන්න මරල වීසි කරන්න එකවරම සිතුවිලි එන්නට පුළුවන්. ආයෙත් අපි මේක පාප කර්මයක් මේක අකුසලයක් මේක නොකල යුත්තක් නේ කියලා හිතලා ආයෙක වළක්ව ගන්නට උත්සාහ කරනවා. හැබැයි අනික් අතට ආයෙත් වතාවක් අර සති සම්පජාඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් අර මනෝභාවය එනවා. දැන් ඕක හුඟක් වෙලාවට දැන් ඔබතුමීට ඔය සිල් සමාදන් වෙච්ච අවස්ථාවේ වගේම අපි ඕක දැකලා තියෙනවා දුතාංග සමාදන් වෙච්ච අපටමත් ඔය අත්දැකීම තියෙනවා. තවත් අය අපි දැකලා තියෙනවා. අපි හිතමු පත්තපිණ්ඩිකංගය ආදී සමාදන් වුණාට පස්සේ එතකොට මේ පාත්‍රයට ගන්නා දේ පමණයි වළඳන්නේ. එහෙම නැත්නම් දවසට එක වේලක් වළඳලා ඉන්නට අදිෂ්ඨාන කරගත්තන් පස්සේ එතකොට දැන් ආයෙ මට මේ දානි ගන්න හම්බ වෙන්නේ නිසා මේ ගන්න වෙලාවේ පුළුවන් උපරිමයෙන් වළඳන. එතකොට සමහරලාට ඔරොත්තු දෙන්නේ නැති තරම්. උස්මුරුත්තාවට එන තරම් ආහාර ගන්න මනස තුලින් පෙළඹවීමක් ඇති කරනවා. ඒතර ඒක කයේ අවශ්‍යතාවය නෙමෙයි. අර දැන් මට මේක අහිමි වෙනවා. ඒතර විභව තණ්හා මේ මේ තියෙන වෙලාවේ ගන්න ඕන. ආයි මේක දැන් ඊට පස්සේ ආයි මට හම්බ වෙන්නේ ඒක එහෙම ඇති වෙනවා. ඊට පස්සේ අර කාම තණ්හාව අනිත් පැත්තෙන් ඒ ඒ සීලෙන් මිදුණු ගමන්ම ආය කාම තණ්හාව මතුවෙනවා. අනික් අතට Tamanට මෙතෙක් වේලා ඒ ලබන්නට බැරි වෙච්ච ටික දැන්වත් ලබන්නට ඕන කියලා අර පිපාසයක් වගේ සාගින්නක් වගේ එකමතු වෙන්න ගන්න. ඉතින් ඒක හොඳ ප්‍රත්‍යවේක්ෂණයක් ඔබතුමිය ඒ කරලා තියෙන්නේ. ඒක ඊටාම වටිනවා. අපේ සිත වැඩ කරන විදිහ තේරුම් ගන්න. දැන් ඒක තේරුම් ගන්න තියෙන නිසා එතනින් එහාට ටිකෙන් ටික ටිකෙන් ටික මනස පුහුණු කරන්න ඕන ඒක එකපාර කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ඒ ගැන පසුතැවෙන්න එපා ඒ දැන් දැන් ඔය සිද්ධ වෙන්නේ අර ශික්ෂාකාමී ගතියත් එක්කලා දැන් ආයේ අපරාධ දැන් මේ මට වැරදි හැඟීමක් නැති වෙන්නේ මේක සුදුසු නැහැනේ මම දුර්වල තැනක ඉන්නේ කියලා ආයේ පසුතැවීමකුත් ඇති වෙනවා. එතන අතනින් කාමච්ඡන්දයෙන් පීඩා වෙනවා මෙතන ද්වේෂයෙන් පීඩා වෙනවා. ඒ දෙකෙන්ම අපි හැලහැප්පෙනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම උත්සාහ කරන්න ඕන මේක පසුතැවෙන්න කාරණයක් නෙමෙයි. මේක ඕනෑම කෙනෙක් තුළ ඇති විය හැකි තත්ත්වයක්. ඒ වගේම මෙතන මම කියලා කෙනෙක් නැහැ. සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. ඉතින් සත්‍යයක් පුද්ගලයෙක් නැතිනම් දැන් මට මෙහෙම දෙයක් වුණා කියලා මම පසුතැවෙන්නේ මොකටද? එතන මේවා හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට මේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන මම ඒවෙන් නිදහස් වෙන්නට ඕනේ. ඒ හේතු වෙනස් කරන්න. එතකොට මේ විදිහෙන් හඳුනාගත්තෙන් පස්සේ ආහාරය පිළිබඳ තියෙන තෘෂ්ණාව ටිකෙන් ටික අඩු කර ගන්න පුළුවන්. මොකද දැන් මේ ආහාර ගන්නෙ මොකටද? කය පවත්වා ගන්න. එතකොට දැන් මේ මට ඇරියස් කවර් කරනවා වගේ අර ගන්න බැරි වෙච්ච ටිකක් මං ගන්න ඕන කියලා කවුද යෝජනා කරන්නේ? එතන මෙතන සත්වයකුත් නැත්තම් පුද්ගලයෙකුත් නැත්තම් ආත්මයකුත් නැත්තම් මම කියලා කෙනෙකුත් නැත්තම් එතකොට මේ යෝජනාව කරන්නේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාවටද දැන් කෑම ඕන කරන්නේ. තෘෂ්ණාවෙන් යෝජනා කරාට ඒ ටික වැටෙන්නේ බඩට. ඒ ටික වැටෙන්නේ ඇඟට. එතකොට මේක කයට රොතු දෙන්න නැත්නම් ඊට පස්සේ කය හෙම්බත් වෙනවා, තෙහෙට්ටු වෙනවා, තීන මිද්දේ මතු වෙනවා. එතකොට දැන් මේ තෘෂ්ණාවේ ඕනෑකමට මම කයට හානි කරගන්න ඕනද? ඉතින් අන්න ඒ විදිහට මේ අනාත්ම ස්වභාවයෙන් මේක දිහා බලන්න පුහුණු වීම අපට ගොඩාක් වැදගත් වෙනවා සහ ආහාර ගන්නෙ කුමක් සඳහාද? මොකක්ද ඒකේ පරමාර්ථය? එතකොට මම මේ තෘෂ්ණාවට වහල් වෙන්න ඕනද? මේ ගැන යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරනකොට සමහරට මේ ජීවිතය නිම යම් ප්‍රමාණයකට සිත සැහැල්ලු කරගන්න පුළුවන් වේවි එහෙම බැරි වුණොත් ඉතින් ඊළඟ භවයට උත්සාහ කරන්න වෙනවා. අපිට සමහරට එක දුර්වලකමකින් නැගී සිටින්න ආත්ම ගණනාවක් සමහරට අපිට වෙහෙසෙන්න වෙනවා. ඒක තමයි මානසික ස්වභාවය. ඉතින් උත්සාහ කරන පමණට සමහරට මේ ජීවිතයෙන් මේකෙන් ගොඩ එන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඔබතුමිය දැන් ඒක තේරුම් අරගෙන ඉන්න නිසා එතනින් නැගිටින්න ලොකු පහසුවක් තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ ඔය විදිහට විවිධ පැතිවලින් මනස පුහුණු කරන්න උත්සාහ කිරීම. ඒ නිසා පසුතැවෙන්න ඕනේ. ටික එහෙම කරගෙන යන්න අපි හැමෝම ඔය වගේ තැනක ඉඳගෙන තමයි ටිකෙන් ටික ටිකෙන් ටික උඩට එන්නේ. ඒ නිසා පසුතැවෙන්න කාරණයක් නැහැ එතන. බොහොම පිං සෝනලස්.